තෙරුවන් සරණයි. අපි හැමදාම යක්ෂයෙකුට ගොදුරු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔබ දන්නේත් නැතුව එහෙම දෙයක් වෙනවා කියලා ඔබ යක්ෂයෙකුට ගොදුරු වෙනවා කියන්නේ. ඇත්තට මේ යක්ෂයා විදිහට මෙතන හඳුන්වුවේ ඔබේ සිතට එන ආගන්තුක සිතුවිලි ටිකට ඔබ අකමැති සිතුවිලි ටිකට ඔබට වද දෙන ඔබට රිදවන ඔබට මානසික ආතතිය අසහන ගෙනල්ලා දෙන සිතුවිලි ටිකට තමයි මේ යක්ෂයා කියලා හඳුන්වන්නේ. ඇයි එහෙම කියන්නේ? මොකද ඔබ එයා යක්ෂයෙක් කියලා දන්නේ නැතුව ඔබ හැමදාම මේ සිතුවිලි ටිකට ගොදුරු වෙනවා. මානසික පීඩාවන් එකතු කරගන්නවා. ඉතින් අපි අද මේ පහදලා දෙන්න හදන්නේ මෙන්න මේ ආගන්තුක ඔබට රිදවන ඔබ අකමැති මෙන්න මේ සිතුවිලිත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ මොකක්ද මෙතෙන්ට කරන්න පුළුවන් කියලා පුංචි සරල උපදේශයක් අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ මුලින්ම ඔබ කරන්න ඕනේ මේ ආගන්තුක සිතුවිල්ලත් එක්ක යාළු වෙන්න ඕනේ. එයාව හතුරෙක් විදිහට දැකලා නතර කරන්න උත්සාහ කළොත් වෙන්නේ ඒ සිතුවිලි ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඔබ ඒ අකමැති වුණු, ඔබ අයින් කරන්න දඟලපු ඔබ අකමැති සිතුවිලි ටික තව තව වැඩි වෙන්න ගන්නවා. එයාට හතුරුකමක් ඇති කරගෙන එයාට අකමැත්තෙන් එයාව අයින් කරන්න උත්සාහ කළොත් වෙන්නේ ඔන්න ඕකයි. එයාව අයින් කරන්න ෆයිට් කරනවා වෙනුවට ඒ සිතුවිලි කෙරෙහි නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ. ඒ සිතුවිලි හඳුනා ගන්න බලන්න ඕනේ. උදාහරණයක් CCTV කැමරා එක ඔබ දන්නවනේ. CCTV කැමරා එකේ <hesitation> මොකද්ද එයාගේ ජොබ් එක? එයා කරන වැඩේ මොකද්ද එයාට අදාළ? CCTV කැමරාවකින් කිසිම ભેදයක් කරන්නේ නැහැ. එයාගේ එයාගේ එයාගේ කැමරාවට හසු වෙන පරාසයට එන මොනම දෙයක්වත් හොඳ හෝ නරක විදිහට බෙදන්නෙත් නැහැ. නරක ඒවා අයින් කරන්න යන්නෙත් නැහැ. නරක ඒවට එයා වෛර කරන්නෙත් නැහැ. නඩු දාන්න යන්නෙත් නැහැ. හොඳ ඒවා බදා ගන්න යන්නෙත් නැහැ. එයා හුදු නිරීක්ෂකයෙක් විතරයි. එයා හුදු නිරීක්ෂකයෙක් විතරයි හඳුනා ගැනීමක් කරන්න එයාගේ ඉස්සරහට එන හැමදේම එපමණයි. අන්න ඒ වගේ CCTV කැමරාවක් වගේ තමයි ඔබේ මනස වැඩ කරන්න ඕනේ. එන හැම ආගන්තුක සිතුවිල්ලක් එක්කම යාළු වෙන්න, ෆයිට් කරන්න යන්න එපා, යාව අයින් කරන්න දඟලන්න එපා. එතකොට ඔබට පුළුවන්කම ලැබෙනවා දැනගන්න ඒ සිතුවිලි වල යථා ස්වභාවය. ඇයි ඒ සිතුවිලි එන්නේ? මොන හේතුවකටද මේවා එන්නේ? කොහෙන්ද මේවා ආරම්භ වෙන්නේ? කොතනදද මොන තැනකදද මට මේ වගේ සිතුවිලි එන්නේ? මේ ඔක්කොම විස්තර ටික ඔබට හොයාගන්න පුළුවන් වෙනවා. නැත්තම් අපි දන්නේ නැහැ මේ සිතු මෙයත් එක්ක ෆයිට් කරන්න ගියොත් හතුරුකම් කරන්න ගියොත් අපි කවදාවත් ඒ සිතුවිල්ලක යථා ස්වභාවය හඳුනාගන්නේ නැහැ. හැබැයි අපි යත් එක්ක යාළු වෙනවා කියන්නේ ඒ සිතුවිල්ලත් එක්ක කතන්දර ගොතන්න යනවා කියන එක නෙමෙයි. එයත් එක්ක ඒ එයාත් එක්ක පැටලිලා තව සිතුවිලි පැටව ගහන්න යන්නේ නැහැ. සිතුවිලි වෙනම හටගනිද්දී ඔබ පැත්තකට වෙලා බලා හිඳින්නෙක් විතරයි. ඔබට ඒ සිතුවිලි හටගන්න එක වෙනම පේන්න ගන්නවා. ඔබ කියන්නේ සිතුවිලි නෙවෙයි කියලා ඔබට තේරෙන්න ගන්නවා. සිතුවිලි කියන්නේ මම නෙමෙයි කියලා තේරෙන්න ගන්නවා. මෙන්න මේ විදිහට දකින්න පුරුදු වුණොත්. එහෙම නැති වුණොත් වෙන්නේ සාමාන්‍යයෙන් අපි මේ සිතුවිලි හටගන්නකොට මම කියලා ගන්නවා. මගේ සිතුවිලි කියලා ගන්නවා. මටයි මේ සිතුවිලි ආවේ කියලා ගන්නවා. ඕකට තමයි අපි කියන්නේ මමත්වය කියලා. හැම සිතුවිල්ලක්ම අපි මමත්වයෙන් අල්ලලා ඒ සිතුවිල්ලට පනිනවා. පැන්න ගමන් ඒ සිතුවිල්ල මම වෙනවා, මගේ වෙනවා, මගේ ආත්මය විදිහට ගන්නවා. ඊට පස්සේ තමයි ඔක්කොම ප්‍රශ්න ටික හටගන්නේ. ඉතින් මේක තමයි ඇත්තටම යක්ෂයා කියන්නේ. ඔබ ගොදුරු වෙනවා දිනපතාම මේකට. ඉතින් මේකට තියෙන පිළියම තමයි ඔබ නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ. ඒ සිතුවිල්ලට පනින්නේ නැහැ. සිතුවිල්ල ඔබ පැත්තකට වෙලා CCTV කැමරාවක් වගේ බලා හිඳින්නෙක් වෙන්න ඕනේ. ඉතින් ඔබ චුට්ටක් ඔබ හිතෙන් අහන්න මේ අද වෙනකන් මේ සිතුවිලි විසින් ඔබව කොයිතරම් පාලනය කළාද කියලා. මෙන්න මේ දැක්ම නැති නිසා තමයි අපි සිතුවිලි වල පාලනයට යට වෙන්නේ. සිතුවිලි විසින් ඔබව පාලනය කරනවා. අපේ ජීවිත විනාශ වෙන්නේ අපේ ජීවිතවල මෙච්චර ආතති අසහන ටිකක් ගොඩ ගැහෙන්නේ මේ සිතිවිලි වල පාලනයට අපි යට වෙන හින්දා. හැබැයි එහෙමයි කියලා අපි යන්නේ නැහැ සිතිවිලි පාලනය කරන්න බලෙන් පාලනය කරන්න බෑ යාව. එයා අපිව පාලනය කරනවා එහෙනම් අපි මේක නවත්තන්න ඕනි කියලා අපි යාව පාලනය කරන්න ගියොත් එයා තව වැඩි වෙනවා. ඒකට තියෙන්නේ ඊටාම සියුම් ටෙක්නික් එකක්. ඒක තමයි මේ කියා දෙන්නේ හුදු නිරීක්ෂකයෙක් වෙන්න. ඒ සිතුවිලි දිය වෙලා යනවා කියලා ඔබට පේන්න ගනීවි. ඉක්මනින් දිය වෙලා යනවා වෙන්නත් පුළුවන් ටිකක් වෙලා ගිහිල්ලා දිය වෙලා යනවා වෙන්නත් පුළුවන් කොහොම වුණත් ඔබට එයාගේ හැසිරීම් රටාව ටිකෙන් ටික ටිකෙන් ටික බොඳ වෙලා යන්න යන්න ගන්නවා කියලා ඔබට පේන්න ගන්නවා. හැබැයි ඔබ ඒ සිතුවිලි දිහා බලන්න ඕනේ නිරීක්ෂකයෙක් වෙන්නත් ඕනේ එහෙම බලාපොරොත්තුවක් ඇතුවත් නෙමෙයි. ආ මම මෙයා දිහා බලන් හිටියොත් මෙයා නැති වෙනවනේ කියලා එහෙම බලාපොරොත්තුවක් තියාගත්තොත් ඔබේ මනස යට එයාව අයින් කරන සියුම් සිතුවිල්ලක් හටගන්නවා. අයින් වේවා අයින් වේවා කියලා ඒක එන්නේ द्वේසින්. එතකොට ඒ සිතුවිල්ල අයින් වෙන්නේ නැහැ. බදලා අල්ලනවා ඔබේ සිත. CCTV කැමරාව වගේ එයාට එයාගේ කැමරාවේ පරාසයට හොරෙක් ආවා කියලා එයාට ඒ හොරා අයින් කරන්න කිසිම අවස්ථාවක් එන්නේ එයා කරන්නේ හොරා එයාගේ පරාසයට පේන තාක් රෙකෝඩ් කරගන්නවා. දකිනවා විතරයි. අන්න ඒ වගේ. ඉතින් මෙහෙම නිරීක්ෂකයෙක් වෙලා ඉද්දී ඔබට තව පේන්න ගනීවි. සමහර විට ඔබ දැකගෙන ඉන්නේ ආ මට ඇවිල්ලා තියෙන රාග හිතක් මට ඇවිල්ලා තියෙන द्वේෂයක් මට ඇවිල්ලා තියෙන මෙහෙම සිතුවිල්ලක් කියලා ඔබට පේනවා. පෙනෙද්දි දැක දැක දැන දැනත් ඔබට ආස හිතෙනවා ඕනි හිතෙනවා මේ සිතුවිල්ල පස්සේ යන්න පැටවග ගහ. ඒ සිතුවිල්ල ගැනම කල්පනා කර කර ඉන්න ආස හිතෙනවා. අන්න ඒ ආසා සිතුවිල්ලත් පේන්න ගන්නවා ඔබට. ඒකත් දකින්න එච්චරයි කරන්න තියෙන්නේ. ආ මට දැන් කැමැත්තක් ඇවිල්ලා තියෙන්නේ මේක පස්සේ යන්න කියලා ඒකත් ඔබට දැනෙනවා පේන්න ගන්නවා ඒකත් දකින්න විතරයි තියෙන්නේ ඒකත් අයින් කරන්න දඟලන්න නෙමෙයි ඕනේ ඒකත් අර සිතුවිලි පරම්පරාවෙම තවත් එක්තරා සිතුවිල්ලක් විතරයි කිසිම සිතුවිල්ලක් කිසිම හැඟීමක් ඉවත් කරන්න කිසිම උත්සාහයක් ගන්න එපා. අන්න ඒ උත්සාහ ගැනීම තමයි ඔබට හානි කරන්නේ. ඇයි ඒ උත්සාහ ගන්න එපා කියන්නේ? ඒ සිතුවිලි මම නොවන හින්දා. ඒ සිතුවිලි මගේ නොවන හින්දා. ඉතින් මගේ නොවන මම නොවන දෙයක් ඇයි අපි ඉවත් කරන්න උත්සාහ කරන්නේ? මමත්වය නිසා. ඒ මමත්වය සක්කාය දිට්ඨිය ඒව බණ පොතේ වචන. මම ඒවා දාලා කතා කරන්නේ නැත්තේ ඒවා කිව්වට තේරෙන්නේ නැති නිසා Uh, ඉතින් වරින් වර ඒ වචන දාන්නේ ඔබට මම මේ කියන දේ ගැන විශ්වාසය ඇති වෙන්න ඕන නිසා. ඉතින් uh, මතක තියාගන්න මේ හැම සිතුවිල්ලක්ම හැඟීමක්ම එන්නේ යන්නයි. ඒවා එනවා වගේම යනවා. ඒක 100ට 100ක් ස්ථිරයි. නමුත් එයා ඇවිත් යනකම් අපිට බලන් ඉන්න බැරි එක තමයි තියෙන ප්‍රශ්නේ. එයා ඇවිල්ලා යනකම් බලන් ඉන්න බැරි නිසා අපි ආව ගමන් එයාව බදලා අල්ල ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙනවා. ආතතිය අසහන ඇති වෙනවා. ඉතින් ඒ වෙලාවට අපි යාට ගොදුරු වෙනවා. නමුත් ඒකට පසුතැවෙන්න යන්නත් එපා. ඔබ මේ වැඩේ කරන්න පටන් ගත්තට පස්සේ සමහර වෙලාවට ගොදුරු වෙයි මේ යක්ෂයාට. ඒකත් ඔබට පෙනෙයි. එතකොට ඔන්න ආයෙ ප්‍රශ්නයක් එනවා පසුතැවෙන්න ගන්නවා. අයියෝ ඔන්න මං ආයෙත් අහු වුණානි කියලා. එහෙම එකපාරට මේක නතර වෙන්නේ නැහැ. පටන් ගත්තු ගමන්ම මමත්වය කියන එක ප්‍රහාණය වෙන්නේ නැහැ. මේක ලක්ෂ කෝටි වාරයක් ඔබ පුහුණුවේ දෙන්න ඕනේ. ඉතින් ඔබම බලන්න ඔබ ඔබේ මේ සිතට වද දෙන සිතුවිලි අයින් කරන්න නොයේ ක්‍රම සහ විදි ඔබ පාවිච්චි කරලා ඇති. හැබැයි ඔබට ස්ථීර විසඳුමක් ලැබිලා තියෙනවද මේ වෙනකම්? ලැබෙන්නේ නැහැ තව තව වැඩි වෙනවා විතරයි. නැති ආතතිය අසහනත් මනසට එනවා විතරයි. ඉතින් අපිට කරන්න තියෙන්නේ හුදු අවධානය දෙන එක විතරමයි. එතකොට ඔබට තේරෙන්න ගන්නවා මේ සිතිවිලි කියන්නේ මම නොවේයි කියලා ඒ තේරුම් ගන්න මොහොතේම සිතුවිලි කියන්නේ මම නෙමෙයි කියලා ඔබ තේරුම් ගන්න මොහොතේම ඒ සිතුවිලි පාලනය කරන්න ඔබ දරන උත්සාහය නතර වෙන්න ගන්නවා. මං ආයෙත් කියනවා තමන්ගේ මනසේ මේ හටගන්න වද දෙන සිතුවිලි මම නොවේයි කියලා ඔබට තේරෙන මොහොතේම ඒ සිතුවිලි අයින් කරන්න ඒවා පාලනය කරන්න ඔබ දරන උත්සාහය නතර වෙන්න ගන්නවා. අන්න එතනදී ඔබට සාමකාමීකම එනවා. තව දුරටත් ඒ සිතුවිලි විසින් ඔබව පාලනය කරන්නේ නැතුව යනවා. ඒ සිතුවිලි වලට හැකියාව නැතුව යනවා තවදුරටත් ඔබව පාලනය කරන්න. මේකෙන් වෙන්නේ සිතුවිලි වල බලගතු බව නැති වෙන්න ගන්නවා. ඒ සිතුවිලි වල ශක්තිය හීන හීන වෙන්න ගන්නවා. ඔබට හානි කරන්න තියෙන හැකියාව දුර්වල වෙනවා යාගේ. නමුත් අපි සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ අපේ මනස එහෙම සිතුවිලි ආවම එක්ක ඒවා මග හරිනවා බයට. ඒව ගැන හිතන්නේ නැතුව යනවා, නොසලකා හරිනවා. නැත්තම් ප්‍රතික්ෂේප කරනවා, බලෙන් තල්ලු කරන්න හදනවා. ඒ වෙනුවට වෙන මොකක් හරි ආදේශ කරන්න හදනවා, වෙනස් කරන්න හදනවා. මෙන්න මේවට තමයි අපි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. අපි මෙතුවක්කල් කළේ ඕක. නමුත් ප්‍රතිඵල ලැබිලා නැහැ. වෙන්නේ මොකක්ද? ඒ සිතුවිලි ටික වැඩි වෙන එක විතරයි. ඉතින් මෙන්න මේක තමයි අධ්‍යාත්මික මඟ ගිය මනසේ සාමකාමීත්වය හොයා ගිය හැම කෙනෙක් ළඟම තිබුණු එකම සාර්ථක ක්‍රමය මේක විතරයි. සිතුවිල්ලට මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන් හැකියාව වෙන්න ඕනේ. ඒ තරම් පෞරුෂයක් ඔබට තියෙන්න ඕනේ සිතුවිල්ලක් ආවම ඔබට පද දෙන සිතුවිල්ලක් ආවම අඩියක් පස්සට තියන්න. ඒ සිතුවිල්ලට මුහුණට මුහුණ දාලා බලන් ඉන්න එයාගේ හැසිරීම් රටාව මම මේකට පුංචි උදාහරණයක් කියන්නම්. ඔබට කවුරු හරි ඔබ ඉන්න තැනට ඔබට බැනගෙන එනවා වේගයෙන් අතපය දික් කරගෙන ඔබට ගහන්න, බනින්න, මරන්න වගේ සයිස් එකට බැනගෙන එනවා කෙනෙක්. ඔබ කිසිම වැරැද්දක් කරලා නැහැ. ඒ වෙලාවට ඔබ සමහර විට මේක අත්දැකලා ඇති නැතිනම් උත්සාහ කරන්න මේ ක්‍රමය ඔබට තේරෙයි. එහෙම කෙනෙක් බැනගෙන එනකොට ඔබ කිසිම සැහැල හොල්මනක් වෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව එක එල්ලේ ඍජුව ඒ කෙනාගේ ඇස් දෙක දිහා බලන් ඉන්න බලන්න. එයාගේ ඇස් දෙක දිහා ඔබ ළඟට කොයිතරම් සමීපව ආවත් කොයිතරම් කිපිලාවත් ආයුධ සන්නද්ධව ආවත් නොසැලී එයාගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලන් ඉන්න එයා ඈත තියා ආපු වේගය ඒ රැස් බහින්න පටන් ගන්නවා. එයාට ශක්තිය නැතුව යනවා ඔබ ළඟට තවදුරටත් ලං වෙන්න. එයාට හැකියාව නැතුව යනවා එයා කරන්න ආපු දේ කරන්න. එයාගේ අර द्वේෂය පව අඩු වෙන්න ගන්නවා එයා යටත් වෙනවා. මේකට හේතුව තමයි අපි ඕනම බලවත් දෙයකට මුහුණට මුහුණ දැම්මොත් ඒ ආපු දෙයට හැකියාව නැතුව යනවා තවදුරටත් අපිට හානි කරන්න. කෙලෙස් වලටත් කෙලෙස් වලටත් කරන්න තියෙන මේකම විතරයි. ඔබට පුළුවන් නම් මුහුණට මුහුණ දාලා හුදු නිරීක්ෂකයෙක් වෙන්න කිසිවක් කරන්න යන්න එපා. නොබියව කෙලෙස්ය දිහා බලන්න එයාට තවදුරටත් ඔබට හානි කිරීමේ හැකියාවක් නැතුව යනවා. ඔබව පාලනය කරන්න බැරුව යනවා. මේක ඒකාන්ත සත්‍යක්. ඉතින් අපිට කරන්න තියෙන එපමණයි හුදු නිරීක්ෂණය විතරමයි ඒ සිතුවිලි ඔබ නොවේයි කියලා ඔබට තේරෙනවා නම් ඉතින් මේ සිතුවිලි වල ඇලෙන්න හෝ ගැටෙන්න බදා ගන්න ඒවා පස්සේ යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද සිතුවිලි කියන්නේ මම නෙවෙයිනේ. මගේත් නෙමෙයි. හරිම සරලයි. එයාට එන්න ඉඩ දෙන්න. ඔබ ඒ බව දැනගන්න. ඒවා නතර කරන්න උත්සාහ නොකරන්න. එපමණයි ඔබේ සාමය වෙනුවෙන් කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.